ඉතින් හදත් ලිඛිත ප්‍රශ්න ටිකක් ලැබිලා තිනවා. ඉතින් මම ආරාධනා කරනවා ලියනගේ මහත්තයාට ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. අදත් දහම් ගැටලු හතක් ඉදිරිපත් වෙලා තිනවා. ගරු ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව මම නවක යෝගියෙක් මි. ආනාපානසති භාවනාව කරන විට මෙල්ලේ තදවීමක් ඇති විය. වේදනාව ධාතුන්ගේ විෂමතාවයක් වශයෙන් වේදනාව දිහා බලද්දී ඒ නැතිව ගියා. හුස්ම ඇතුළු වීම පිටවීම කෙටි බව දැනියයි. එක වේලාවකදී කිසිම දැනීමක් නැතුව ගොස් නැවතත් ඇතුළු වීම පිටවීම දැනිය. සක්මන් භාවනාව. වැලිමලුවේදී සක්මන් කරන විට තද බව, සියුම් සීත බවත් අනිත් ධාතුන් සියුම් ලෙස දකි. දීර්ඝ කරන විට යටිපතුලේ පිම්බුණු ස්වභාවය දැනේ. සම්බරතාවයේ ගිලිහියයි. ඊයේ දින ඔබ වහන්සේ දේශනා කළ ආයතන හයේ භාවනාව මම වැඩියෙන් නිදුණු භාවනාව එයයි. සතර මහා ධාතුන්ගෙන් සැදුණු ඇසේ Nirodhayat ක්ෂණයක් ක්ෂණයක් පාසා නැතිවන ඇසේ වර්ණ රූපයත් නිරන්තර චක්කු විඥානයේ Nirodhayat. ඒ ස්පර්ශයෙන් දකින සුඛ භව දුක්ඛ භව දකිමි. එලෙසම ආයතන හයේම Nirodhayat දුක්ඛයත් අනාත්මයත් බලමි. මට තවදුරටත් පහදා දෙන මෙන් කාරණිකව ඉල්ලා සිටිමි. සක්මන ගැන කියනවා නම් ඉතින් සක්මනේ දිගට කරගෙන යන්න අර ඒකේ Tamanට පොඩ්ඩක් සම්වරතාවයේ තියාගන්න පුළුවන් තාක් කරන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පැයක විතර කාලයක් අපි සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙකුට පුළුවන්. ඒ කියන්නේ ඕකේ අපි අනවශ්‍යයෙන් වැඩි වේගයක් පැවැත්වුවොත් එහෙම නැත්නම් අඩු වේගයක් පැවැත්වුවොත් සමහරවිට අසමබර වෙන්න පුළුවන්. ඒ වුණාට අපි නිකන් සාමාන්‍යයෙන් ඇවිදින වේගයෙන්ම පාත්ව ගන්න පුළුවන් නම් අපිට හුරු පුරුදු වේගයෙන් පාත්ව ගන්න පුළුවන් නම් එතකොට අපිට මේක සාමාන්‍ය විදිහට කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ සාමාන්‍ය විදිහට මේ කය චලනය වෙනකොට අපි කොහොමද එතන එතන අවධානය යොමු කරන්න කියන කාරණාව. ඊළඟට මෙතන මේ ආයතන භාවනාව ගැන කියනකොට Tamanට ඒ කියන්නේ මේ දේවල් හොඳ නිහඬ මනසකින්, නිශ්ශබ්ද මනසකින් ඉන්නකොට මේ දේවල් ෂණිකව Tamanට වැටහෙනවා නම් ඒකේ වරදක් නැහැ. මෙතනින් හැබැයි අදහස් වෙන්නේ අපිටම දැන් රූපයක් දකිනකොට මෙන්න මේක වෙනවා කියලා තමන් ඇතුලෙන් කතාවකින් නැත්තම් පොතක් එක්ක ගැළපීමකින් නම් මේක සිද්ධ වෙන්නේ ඒක තරම්ම නිවැරදි නෑ. ඒ නිසා ඉඳගෙන කරන භාවනාවේදී හැබැයි මම හිතනවා ඒත් පොඩ්ඩක් එතෙන්දී ඕනම් ආයතන පැත්තෙන් බලන්න පුළුවන් ආස ආනාපාන සතිය වුණත් එතනත් ආයතන පැත්තෙන් බලන්න පුළුවන් කෙලින්ම හුස්ම රැල්ලක් වදිනකොට එතන දැනීමක් හට ගන්නවා එතෙන්දී අපිට මොන්න පොට්ටබ්බ කියන මේ එළියේ ස්පර්ශය සිද්ධ වෙනවා ඊළඟට ඇතුලේ තියෙන කාය ආයතනය වැඩ කරනවා මේ දෙකේ එකතුවෙන් ඔන්න කාය විඥානයක් පහළ වෙනවා කියලා Tamanට ඒක තේරෙනවා නම් ඒකේ වරදක් නැහැ හැබැයි මේ වචනවල නෙමෙයි තරම්ම වටනකම තියෙන්නේ ඒ එතන එතන මේක හට ගැනීමත් නැතිවීමත් දැකීමේ වටනකම තියෙන්නේ ඉතින් Taman හුරු වෙලා තේනවා නම් ওই විදිහට සම්පූර්ණයෙන්ම මේ ආයතන හයේම ඇතුවීම් නැතිවීම් ස්වභාවය දකින්න ඒකේ වරදක් නැහැ සකස් කරගන්න තියෙන්නේ අර වගේ මේ අපි වචන හඳුනා ගනින් මේ කියන්නේ ඒකට සංඥා දෙමින් අපි අලුතෙන් අර්ථකතන දෙමින් අපේ පොතේ දැනුම එතෙන්ට දමමින් නෙමෙයි මේ කරන්න තියෙන්නේ. අපි හොඳ නිහඬ මනසකින්, නිශ්ශබ්ද මනසකින් හොඳ අවධානයෙන් ඉන්නකොට එතන එතන ආයතන හටගන්නා හැටි අස්පනා අපිට දැක ගන්නයි තියෙන්නේ. ඉතින් ඒ දේ කරන්න පුළුවන් නම් වරදක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනාවට ආධුනිකෙකි. සක්මන් භාවනාවේ යෙදී මෙහිදී දින දෙක කරන විට මට කකුල් වලට සීත උෂ්ණ දැනිනි. මට එක දිගට පය භාගයක් පමණ සිතුවිලි වලට නොගොස් සිටීමට පුළුවන්. තුන්වන දිනේ සක්මන් කරන විට මගේ හිසේ වම් පැත්ත ඇතුළත කැක්කමක් දැනිනි. ඒ කරන්ට් වදිනවා වගේ මට සිතිනි. ටික වේලාවක් එසේ තිබී නැතුව ගියා. පරයන්ක භාවනාව. වරහන් ඇතුළ ආනාපාන සති භාවනාව. දෙවන දිනේදී මගේ ශරීරයේ සතකු දිව යන බව දැනී ගියා. එය සතකු යයි සිතා ඒ ආස්කිරීමට පරයන්කෙන් මිදිනි. එවිට මා මායාවකට අසුරු බව පසුව දැනගතිමි. තුන්වන දිනේදී මට පරයන්කේදී ඇතකු මල් පෝච්චියක් කරගෙන ඉදිරියට එන ආකාරයේ දුටිමි. ටිකකින් ඒ නැතිවිය. එදිනම රාත්‍රී පරයන්ක භාවනාවේදී මම හොඳම සිහියෙන් ආනාපාන සති භාවනා කරමින් පැය භාගයක් පමණ සිටිනා විට යලිත් ඒ ආකාර කලින් ආකාරයට මගේ මුහුණ පුරා සතක දිව යනව බව දැනෙන්නේ. ටික වේලාවකින් එය දකුණු අතටත් තව ටිකකින් වම් අතටත් එම ආකාරයටම සතකු දිවේ ඇවිද යන බව දැනුණත් සිතුණත් මම භාවනාවෙම හොඳ සීයෙන් සිටියෙමි. ටිකකින් මම පාවෙනවා වැනි සයක් දැනිනි. මම එවිට අඩියක් පමණ උස් තැනක සිටිනා බව දැනිනි. ටික වේලාවකින් මල් වැනි එසේත් නොමැතිනම් ඉරි වැනි දේවල් ඉහළ පහළ යන ආකාරයෙන් මම අත්විඳෙමි. මේ ආකාරයෙන් විනාඩි 15ක් 20ක් පමණ සිටියෙමි. ඒ දුටුවේ සුදු පරිසරයක අලු පාටටය මට විශාල සතුටක් දැනෙන්නේ. ඒ අතරදී ළඟ සිටින අය නැකිට යන ආකාරයේද දුටුවෙමි. එම නිසා මමද පරයන්කෙන් මිදුනේමි. ස්වාමින් වහන්සේ මෙය සමාධි ලක්ෂණයක්ද මේ සමාධියක්ද මෙය පහදා දෙන්න ඉදිරියට මොන ආකාරයෙන් භාවනා කළ යුතුද? හරි. ඒ කියන්නේ කොහොමත් භාවනාවේ ටිකක් ඔය කියන්නේ හිතේ එකඟතාවයක් හැදීගෙන එනකොට ඔය වගේ කුඹි දෝනවා වගේ ලක්ෂණ නිකන් පොඩ්ඩක් අතපය හෙලවෙන ගතියක්. ඒ කියන්නේ නිතරම හෙලවෙන ගතියක් නෙමෙයි. මේ කියන්නේ මේ පොඩ්ඩක් නිකන් අතක් පොඩ්ඩක් ගැස්සෙනා වගේ දෙයක් එහෙම වෙන්න පුළුවන්. ඊට අපි සමහරවිට ඉතින් S2 කැරලා මේ කූඹි දෝනවාද කියලා බැලුවට ඉතින් එතන ඇත්තටම කූඹි දෝන්නේවත් සතෙක්වත් මොකෙක්වත් නැහැ. එතන මේ පොඩි සංවේදී ස්වභාවයක් මතුවෙලායි තියෙන්නේ. ඉතින් ඒවා ඒ තරම්ම ගණන් ගන්න එපා. පස්සේ මේ ටික ටික ඔක හුරු වෙනකොට මගහැරලා යනවා. ඊළඟට අපිට වෙන වෙන රූප පේනවා නම් ඒ කියන්නේ අපිටම ඇත්තු පේනවා, ගස්වැල් පේනවා, මලගිය ඥාතීන් පේනවා, බුද්ධ රූප පේනවා, නැත්තම් ජයශ්‍රී මහා බෝධිය පේනවා. මේ වගේ ඉතින් අපි එකිනෙකාගේ තියෙන අර සංඥා වලට සාපේක්ෂව යම් යම් දේවල් පේන්න ඉඩ තියෙනවා හිත එකඟ වෙනකොට. ඒවා සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න ඒ හුදු සංඥා පමණයි. ඒවට කිසිම වටිනකමක් දෙන්න යන්න එපා. මෙතෙන්දී අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සංඥා කියන්නේ හුදු මිරිඟුවක්. ඒවෙන් කරන්නේ මුලා කිරීමක්. අපිට මේ යන මාර්ගයේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම සංඥා බැහැර කරමින් යන මාර්ගයක්. නිසා සංඥා ඔස්සේ යන්න එපා. ඒවා දැක්කට ඒවට වටිනකමක් දෙන්න එපා. ඒවා එහෙම්ම අත්හැරලා ආනාපාන සතිය නම් කර කර හිටියේ ආනාපාන සතියට එන්න එහෙම නැත්නම් පිම්මීම හැකිනීම භාවනා වගේ දෙයක් නම් කර කර හිටියේ ඒ අරමුණට එන්න මූල කමටහන තමයි නිවැරදි ඒකේ තමයි අපිව මුලා කරන්නේ නැතුව ඉස්සරහට අරන් යන්නේ ගරු ස්වාමින්වහන්ස මම ආදුනිකයෙක් මගේ ප්‍රශ්නය මෙයයි පරයන්ක භාවනාවේදී මට දැනුණු දෙයකි ඉස්මුදුනේ සිට නලල දෙසට දක්වා සිනිඳුවට ගලාගෙන ඇවිත් වරහන් ඇතුළේ කූඹි දුවනවා වාගේ අතර වුණා. ඒ පහදා දෙන්න සීල්ලා සිටිමි. තවද සක්මනේදී ටික වේලාවක් සක්මන් කරන විටද පැත්තට ඇලවෙන ගතිය එනවා. ඒත් මම ඒ මැඩගෙන සක්මන් කරනවා. ඔය මෙතෙන්දේ තර දෙයමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ගමතුර ගලනවා වගේ වෙන්න පුළුවන්, පොඩි නලියන ගතියක් වෙන්න පුළුවන්, කෝමි දෝනෝ වෙන්න පුළුවන්. මේ වගේ ඉතින් විවිධාකාර දේවල් අපිට දැනෙනවා. ඒක කිසි වරදක් නැහැ. ඒ කියන්නේ අපේ කියන්නේ මොලේ යම් යම් අලුත් අලුතෙන් ස්ථාන උත්තේජනය වෙනවා භවනාව හරහා. එතකොට මේක මේ මේ කායික වශයෙන් නිරූපණය වෙන්නේ නැත්නම් අපි හඳුනාගන්නේ ඔය වගේ විදිහට. ඉතින් ඔක මේ අතල දාන්නයි තියෙන්නේ. කාලයක් යනකොට ඔක සම්පූර්ණයෙන්ම සමන වෙලා යනවා. ඊළඟට සක්මනේදී, ඒ කියන්නේ Tamanට අපි සමහරලාවට අත්ත වශයෙන්ම අපේ කයේ සුළුසුළු වෙනස්කම් තියෙනවා. ඒ කියන්නේ වම් පාදයේ දකුණු පාදයේ යම් යම් සුළුසුළු වෙනස්කම් තියෙනවා. සමහරවිට අපි ගමන් කරන ආකාරයේ යම් යම් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. මේවා ඉතින් අපිට ඒ තරම් දැනෙන්නේ නැහැ. නමුත් අර භාවනාවක යෙදෙනකොට ඔය වගේ සුළු සුළු දේවල් පොඩි පොඩි දේවල් පවා තේරෙන්න ගන්නවා. ඒක ඉතින් ඒ තරම්ම සැලකිය යුතු දෙයක් නෙමෙයි. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ මෙතෙන්දි වැදගත් වෙන්නේ අපි කයේ කයේ දැනෙන දේත් එක්ක හිත පැවැත්වීමයි වැදගත් වෙන්නේ. අපිට හැබැයි මේ කායිකව තියෙන එක පාදයක් කෙටිය නැත්නම් එකක් දිගය නැත්නම් එක පැත්තකට මම බර වෙලාය සක්මන් කරන්නේ කියන එක ඒ තරම් ඉතින් ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉස්සරහට යන්නයි තියෙන්නේ. පිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරගෙන යන විටද එසේ නොමැති අවස්ථාවලදීද ශරීර පුරා විදුලි ධාරාවක් දුවනවා වගේ දැනේ. එසේම ආනාපාන සති භාවනාවේදී බොහෝ වේලා හිත සමාධිගත වී සිටින විට කුඩු කුඩුසේ කැඩී බිඳී යාමක් ඇතිවේ. දැස් විවර කරන විටද මේ ඇතිවේ. උපදෙස් පතමි. ඔව් වෙන්න පුළුවන් ඒ කියන්නේ ආනාපාන සතියේ හොඳට හිත එකඟුනහම Tamanට අර තිබිච්ච එක ඝන සංඥාව අයින් වෙලා මෙතන තියෙන්නේ මේ රාශියක් කියලා නැත්නම් සමූහයක් කියන එක වැටහෙන්න පුළුවන්. ඒක කිසිම වරදක් නැහැ. අපි මේ ආනාපානයක් නැත්නම් ආස්වාසයක් කියලා අල්ලගෙන ඉන්න එකයි ප්‍රස්වාසයක් කියලා අල්ලගෙන ඉන්න එකයි අපි හිතන්නේ මේ තනි එකක් කියලා ඒකකයක් කියලා. නමුත් හොඳට හිතේ සියුම් බව ඇති වෙලා සතිය දියුණු වෙලා සම්පජඤ්ඤය දියුණු වෙලා එනකොට කෙනෙකුට මේ මෙතන තියෙන්නේ මේ මේ හුස්ම ගැනීම රාශියක් නැත්නම් ආස්වාස කෙටි කෙටි කෙටි කුඩා කුඩා කුඩා ආස්වාස රාශියක් වශයෙන් මේක තේරෙන්න පුළුවන්. තමනුත් හොඳ අවධානයෙන් ඉන්නේ හොඳට එතන හිත එකඟ කරගෙන ඉන්නේ. එතකොට මේ මේක නිකන් අර හිත කියනවා මේකේ තියෙන්නේ මේ අංශු ගොඩක් නැත්නම් ආශ්වාස රාශියක් නැත්නම් ප්‍රශ්වාස රාශියක් මිනියන් තිත් ගොඩක් ඒ වගේ තින් තේරෙන්න පුළුවන්. ඒකේ වරදක් නැහැ. දිගට කරගෙන යන්න සමහරවිට මේ කය දිහා බැලුවම කයේ පවා ওই දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනෙන්න පුළුවන්. විශේෂයෙන්ම ධාතු මනසිකාරයට යොමු වුණාම නම් හුඟක් දෙනෙක් මේ වගේ තත්ත්වයන් අත්දකිනවා. කියන්නේ අපි අර ඝනට අල්ලගෙන හිටිය මේ කය පවා සම්පූර්ණයෙන්ම කෑලි කෑලි වලට කැඩලා වගේ දෙයක් වැටහෙන්න පුළුවන්. ඒක අපි භවනාවේ අත්දැකීමක් වශයෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. අපි ඒ කියන්නේ භවනාව හරහා ටික ටික අපි අර අල්ලගෙන තිබිච්ච ඝණය ඝණයක් කියලා ඒකකයක් කියලා එකක් කියලා අල්ලගත් එක සමූහයක් බවට තේරෙන්න ගන්නවා. ඒකේ කිසි වරදක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූලික කමඨහන ආනාපාන සතියයි. එෙහිදී ආස්වාදය හා ප්‍රස්වාසය අතරතුර නිහඬතාවයක් ඇත. හුස්ම රැල්ල වැඩි, ඒ නිහඬතාවයේ ඇසේ නිහඬතාවයේ අසල ටක් ටක් වගේ ශබ්දයක් උඩට යටට වදින්න වගේ දැනේ. එය ශරීරයේ පපුවට වගේ තැබුවත් එය ගලා යන ස්වභාවය දැනේ. තවද කලක සිට මම කතා කරන විට දිව වේගයෙන් කැරකේ. තොල් වලට සිත තිබු විට එයත් කැරකේ. ඇසට සිත තිබුවොත් එයත් වෙනස් වෙයි. ආහාර ගන්නා විට ගලනාලට යන විට කැරකෙමින් යයි. වැසිකිලි කැසිකිලි ගියත් හිත තබන විට එසේ සිදුවේ. ගමන් කරන විට පාදයට සිත තබුවත් කැරකෙමින් යනවා දැනේ. මට දැනගන්න ඕන මේ ඇතිවීම නැතිවීම ද යන්න භාවනා කරන විට ශරීරයට හිත තැබුවොත් එය කැරකෙමින් දුමක් වගේ උඩට යයි. සාමාන්‍යයෙන් ඇසත් රූපයත් සිතත් ඇතිව නැතුව යාම ඇතිවීම නැතිවීම බව කටවචනෙන් කිව්වාට ඒ තමාගේ නුවණින් දැකීම උදේවය බව මට සිතේ. වහන්සේ ඊයේ දේශනෙන් ඇතිවීම නැතිවීම ගැන සඳහන් වුණ නිසායි මගේ ගැටලුව ඉදිරිපත් කළේ. ස්වාමින් වහන්සේ තිරුවන් සරණයි. වෙන්න පුළුවන් ඒ කියන්නේ අපි තීමක් නැතිවීමක් කියන එක කියන්නේ මේ ධාතුන්ගේ හැසිරීම নানা ප්‍රකාර විදිහට වෙන්න පුළුවන්. දැන් අපි ඊයේ මේ දවස් ටිකේම කතා කළා. අපි තුමු පටවි ධාතුව හැසිරෙන ආකාරය ගත්තොත් ඒක තද ගතියක් වශයෙන් හැසිරෙන්න පුළුවන්. ඒ වගේම මෘදු ගතියක් වශයෙන් හැසිරෙන්න පුළුවන්. රළු ගතියක් වශයෙන් හැසිරෙන්න පුළුවන්. සිනිඳු ගතියක් වශයෙන් හැසිරෙන්න පුළුවන්. බර ගතියක් වශයෙන් හැසිරෙන්න පුළුවන්. සැහැල්ලු ගතියක් වශයෙන් හැසිරෙන්න පුළුවන්. ඒ වගේමයි අපි තුමු ඔය වායෝ ධාතුව වගේ දෙයක් ඔය වගේ චංචල ස්වභාවයක් චලනය වෙන ස්වභාවයක් මේ කම්පණය වෙන ස්වභාවයක් රැල්ලක් ඇවිල්ලා යනවා වගේ ස්වභාවයක් ඒ වගේ ස්වභාවයන් වලින් තමයි තේරෙන්නේ ඉතින් මේ කොහේ හරි මේ චලනයක් පෙන්눔 කරනවා නම් නිරූපණය වෙනවා නම් විශේෂයෙන් මෙතන වායෝ ධාතුවේ සෑහෙන සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ වෑයේ තියෙන මේ වෙනස්කම තමයි වෙනස් වීම තමයි අපි සාමාන්‍යයෙන් හොඳට හිතට හසු කරගන්නේ. කියන්නේ මේ එකම දෙයක්වත්, කියන්නේ ඇත්තටම අපි ධාතුවක් කියලා කිව්වම අපිට නිකන් හිතට හිතෙන්නේ මේක නිකන් අංශුවක් කියලා. ඇත්ත වශයෙන් මෙතන අංශුවක් නෙමෙයි තියෙන්නේ. මෙතන ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ක්‍රියා රාශියක් තියෙන්නේ. අපි දැන් පටවි ධාතුව කියනකොහම අපි හිතන්නේ ආ මේකේ අංශුවක් තියෙනවා, පටවි කියලා ඔන්න අංශුවක් තියෙනවා කියලා. මොකද ඊට වඩා මෙතන තියෙන්නේ මේ තද තද වීම සද වීමක්. තද වීමක් කියන්නේ ක්‍රියාවක්. රළු වීමක් කියන්නේ ක්‍රියාවක්. ඊළඟට උණුසුමක් කියන්නේ ක්‍රියාවක්. සිසිලක් කියන්නේ ක්‍රියාවක්. වශයෙන් තමයි ටික ටික ටික ටික Tamante ධාතුන්ගේ ස්වභාවය වැටහෙන්න වැටහෙන්න තේරෙන්නේ මේ මුළු කයම කියන්නේ හුදු ක්‍රියා විශේෂයක්. ක්‍රියාකාරීත්වයක්. එතකොට මේ හිත තියෙන තියෙන තැන මේ විවිධාකාර මේ ධාතු ලක්ෂණවල අන්න ඊටාම කලින් මොකක්වත් තිබුණේ නැහැ. ඔන්න එකපාරට ඔන්න තද ගතියක් මතුවෙන්න ගන්නවා. ඊට ඒක වෙනස් වෙනවා. ඊට පස්සේ ඒක නැතිලා යනවා. දැන් මෙතන ගත්තොත් නිකන් හිත තියෙනවා තිබ්බහම ඔන්න තමට දෙන ඇඹරීගෙන යනවා. කැරකීගෙන යනවා. වෙනස් වේගෙන යනවා. චලනයේ වේගෙන යනවා. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. ඉතින් මේ විදිහට අර චලනයන්ගේ විවිධ ස්වභාව විවිධ ස්වરૂප තියෙන්න පුළුවන්. ඒකේ කිසි වරදක් නැහැ. තමන්ට තියෙන්නේ අර අපිට සම්පූර්ණ විවෘත මනසකින් මේවා බලා ගන්නයි තියෙන්නේ. අපිට මේවා කිසිම ඒ කියන්නේ මෙන්න මේ දැන් අපි සාමාන්‍යයෙන් ওই ලක්ෂණ ටික මේ විදිහට පෙළගස්සලා අපි කිව්වට සාමාන්‍ය ලක්ෂණ 12ක් විතර මේවා පුංචි පුංචි වෙනස්කම් විදිහට ගන්න පුළුවන්. වෙන්න පුළුවන් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් මේ අර මූල ලක්ෂණ 12ක් වශයෙන් තමයි ওই ටික කියන්නේ. ඉතින් මේ විදිහට අර මූල ලක්ෂණ 12ට සමාන නැත්නම් කිට්ටුවෙන් යන ලක්ෂණ අපිට වැටහෙන්න පුළුවන්. ඒක කිසිම වරදක් නැහැ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස මා අවුරුද්දක පමණ සිට නිස්සරණ වනයේ භාවනාවට සහභාගී වී ඇත වාර හතරක් වරන් ඇතුලේ භාවනාව වැඩිවීමට ඉගෙනගත්තේ මෙහිදීය මා පසුගිය දින දෙකේදී සක්මන් භාවනාවේ යෙදුණෙමි විනාඩි දෙකක් තුනක් ලනුපෙදුරු ලනුපෙදුරේ වේගයෙන් නැවිද්දෙමි ඉන්පසුව විලුඹ ඇඟිලි විලුඹ ඇඟිලි කියා සිතමින් සෙමෙන් විලුඹ හා ඇඟිලි වදිනසේ පාතැබුවෙමි මෙසේ කීප වාරයක් සක්මන් කිරීමේදී නොදැනීම මා සමාධිගත වී ඇති බව වැටහුනේ පර්යංගයට වාඩි වූ පසුය. පර්යංක භාවනාව. මෙම භාවනාවේදීද විනාඩි 3ක 4කදී හිත සමාධිගත කර ගැනීමට හැකිය. පර්යංකේදී මා කමඨහන් වශයෙන් ගන්නේ හුස්ම රැල්ලේ මුල මැද හෝ අග බැලීට සිත තැබීමේ. එසේ සිටින විට නොදැනීම සිත සමාධිගත වේ. එසේ සමාධිගත වී පෑකපවන කාලයක් සිටිය හැක. මෙසේ සමාධියේ සිටින හැම දෙයක්ම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සෑම දෙයක්ම ඇති වී නැති වෙන බවක් මෙනෙහි කරමි. ගරුතර ස්වාමීන් වහන්සේ එසේ මෙනෙහි කිරීම නිවැරදිදයි වටහා දෙනසේක්වා උපදෙසක් ලබා දෙනසේක්වා. ඔව් ඇත්තටම මේ සිද්ධාන්තමය වශයෙන් අපි ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම කතා කරනවා. නමුත් මෙතෙන්දී අපිට තියෙන්නේ ඒක එහෙම්මමද කියලා පරීක්ෂා කරලා බලන්නයි තියෙන්නේ. මේක මේ බුදුරජාණන් වහන්සේ කියපු හින්දා නෙමෙයි අනිත්‍ය. බුදුරජාණන් වහන්සේ කියපු හින්දා නෙමෙයි දුක. බුදුරජාණන් වහන්සේ කියපු හින්දා නෙමෙයි අනාත්ම. අපිත් බලන්න ඕනේ මේ අපි අපිම මේක බලන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒකයි මේ වර්තමාන වශයෙන් හොඳට එකඟ වෙච්ච හිතක් ඇති කරගෙන අපිත් මේ පරිේශණයක යෙදෙනවා. මේක මේ බුදුහාඳුරෝ කියපු හින්දා පිළිගන්න යන්න එපා. මේ ඇත්ත ඇත්තද මේ කියන කාරණාව කියලා හොඳට බලන්නයි තියෙන්නේ. එතෙන්දී අපිට තියෙන්නේ බොහොම සංසුම් මනසක්. මේ මනස අපේ අනිත්‍යයි අනිත්‍යයි කියලාවත් දුකයි දුකයි අනාත්මයි කියලාවත් මොකක්වත් කියන්නේ නැතුව අපිට තියෙන බොහොම සංසුම් මනසකින් හැබැයි හොඳට පරීක්ෂාකාරීව ඇත්තද මේ කියන කාරණය. කියලා පොඩ්ඩක් පරීක්ෂාකාරීව බලන්න තියෙන්නේ. එතකොට මේ අස්පන අපිට අපි බලන අපි තුමු ධාතු ලක්ෂණය වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, සිතුවිලි වෙන්න පුළුවන් මේ ඕනම දෙයක් මේගොල්ලන්ගේ හැසිරීම් රටාව දිහා නිරීක්ෂණය කරද්දී ඔන්න අපිට වැටහෙන්නේ ප්‍රධාන වශයෙන් මේ ත්‍රිලක්ෂණය තමයි. ඒ නිසා අපිට තියෙන්නේ බොහොම විවෘත භාවයකින් යුක්තව සංසුම් මනසකින් නිහඬ මනසකින් මේ දේ කරන්නයි. එතකොට තමයි අපිට ත්‍රිලක්ෂණය වැටහෙන්නේ. ඒ නිසා ඒක ඒ කියන්නේ ඒ වැටහීමත් අපේ අපි හිතන්නේ මේක මම හිතලා ගන්න ඕනේ කියලා. නමුත් මේ හිතලා ගැනීමක් නෙමෙයි. අපිට කරන්න තියෙන්නේ මේක හොඳට හිතට තේරුම් යන්න ඉඩ දීමක්. හිත මේක තේරුම් ගත්තහම ඒක අපේ අපිට හොඳට ඇතුළට කාවදින ගතියක් තියෙනවා. නැත්නම් අපිට නිහඬව ඉඳලා මේ දේ නිරීක්ෂණය කරනකොට එක පාර්ට්ම නිකන් අපිට මේක ගැඹුරට වැටහෙන ගතියක් එනවා. ඒවා තමයි සාමාන්‍යයෙන් ඔය විපස්සනා ඥාන වශයෙන් එහෙම හඳුන්වන්නේ. ඉතින් ඒකක් ඒ කියන්නේ බඳු පසුවිමක් මතු වෙන්න නම් අපේ يعني අපේ හිතේ තියෙනනේ හරි උපේක්ෂාවක්. හිතේ තියෙනනේ විවෘත භාවයක්. හිතේ තියෙනනේ පිරිසුදු බවක්. නිවරණ යටපත් වෙලා තියෙන්න ඕනේ. ඇතුලේ කතාව සමනය වෙලා තියෙන්න ඕනේ. මොකක්වත්ම අපි අලුතෙන් දාපු විතර්ක තියෙන්න බෑ. එතකොට ඔන්න මේ හොඳට මේ නිරීක්ෂණය හරහා ඔන්න එක පාට් මේ ප්‍රඥාවක් අවදි වෙන්න පුළුවන්. ඒ ඒ ඒ ස්වභාවය තමයි අපි කිට්ටු කරන්නේ. ඒ ස්වභාවයට තමයි අපි යන්න තියෙන්නේ. එහෙනම් පොඩ්ඩක් අර කරන ක්‍රමය සකස් කරගත්තා නම් හොඳයි. ස්වාමීන් වහන්සේ අවසාන ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව වඩන විට හුස්ම දැනෙන්නේ නැතුව යනවා මෙවිට කල යුත්තේ කොමක්දයි පැහැදිලි කර දෙන්න දැන් ඒ කියන්නේ ඔතන ඇත්තටම හුස්ම දැනුනේ නැතුණාම එක එක යෝගියා මත තමයි ඉතින් තීරණය කරන්න වෙන්නේ මොකද්ද කරන්න ඕනේ කියලා අපිටම ආධුනික මට්ටමේ කෙනෙක් නම් මේ අහන්නේ හුස්ම නොදැනී ගියාට එතනම ඉන්න ඒ කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත රඳවගෙන ඉන්න ටිකක් වෙලා ඔහොම ඉන්නකොට ආයෙත් මේ හුස්ම මතුවෙන්න ගනී. ඒ කියන්නේ දැනෙන්න ගනීවි. කියන්නේ හුස්ම සියුම් වෙලා තියෙන්නේ අපේ තාම සතිය තියුණු නැහැ මේ සියුම් වෙච්ච හුස්ම දැනගන්න. නිසා අපි ටිකක් හැබැයි හොඳ කල්පනාවෙන් එතනම අවධානය තියාගෙන ඉන්නකොට ආයෙමත් අපේ සතිය දියුණු වෙලා අන්න හැකියාව ලැබෙනවා මේ හුස්ම දැනගන්න. ඒ නිසා වෙනසක් කරන්නේ නැතුව එතනම ඉන්නයි තියෙන්නේ. ඊළඟට අපි හිතමු ආනාපාන සතිය දැන් ඔන්න දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට කායික වශයෙන් වෙන වෙන ධාතු ලක්ෂණ මොන හරි මතුවලා තියෙනවා නම් එතකොට මේක වෙනුවට දැන් මේ தත්ත්වය පවත්වන්නත් පුළුවන් නම් හොඳට විශ්වාසයෙන් තමන්ට මේ தත්ත්වයට යන්න පුළුවන්. තුන් පැය කාලකින් වගේ මෙතෙන්ට එන්න පුළුවන්. ඊළඟට පැය කාලක් විනාඩි 20ක් වගේ මේ தත්ත්වයම පවත්වන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට හුස්ම රැල්ල සමනය වෙලා තියෙනවා. ඒ සමනය වෙච්ච ස්වභාවයේම අපිට විනාඩි 15ක් 20ක් පවත්වන්නත් හැකියාව තියෙනවා. එහෙමනම් ඒ ඒ වගේමයි අපි තුමු දැන් කයෙත් යම් යම් ධාතු ලක්ෂණ මතුවෙලක් තියෙනවා. එහෙමනම් ඔන්න ඒව බලන්න යන්න පුළුවන්. එතනම ධාතු මනසිකාරයට හැරෙන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ අපිටම ආනාපානේ සංසිඳනවා. සංසිඳීමත් එක්ක ඔන්න නිකන් කායික වශයෙන් සැහැල්ලුවක් එන්න පුළුවන්. නැත්තම් හිතේ ප්‍රීතියක් ප්‍රමෝදයක් පහළ වෙන්න පුළුවන්. අන්න එයාට ඒ පැත්තෙන් යන්න පුළුවන්. ඒ නිසා සංසිඳීම කියන එක තුලින් අපිට හැමෝටම එක නියමයක් කියන්න බෑ. ඒක මෙහෙම කරවිතුයි කියලා කියන්න බෑ. ඒ ඒ කෙනාට අනුව තමයි කියන්න වෙන්නේ. දහම් ගැටලුවක් දිට්ඨි විසුද්ධියට හා චිත්ත ditthi visuddhiya හා චිත්ත විසුද්ධිය යනු කුමක්ද? භාවනාවේදී කොයි අවස්ථාවලද මේවා ලැබෙන්නේ? මාර්ග ඥානවල යම් භාවනා යෝගියෙක් ගමන් කරනවා නම් භාවනා අධ්‍යක්ීම් කතා කරන විට කපණහන් දෙන ගුරුවරයාට එය හඳුනාගත හැකිද? අපි චිත්ත විසුද්ධිය කතා කරොත් නෑ සීල නෑ සීල විසුද්ධියදී ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවා සීලයෙන් පිරිසුදු වීම සිල් අවංකව ආරක්ෂා කිරීම නැත්නම් සීලේ පිරිසුදු භාවය සීල විසුද්ධිය වශයෙන් සලකන්න පුළුවන්. ඊළඟට චිත්තවිසුද්ධිය වශයෙන් සාමාන්‍යයෙන් නීවරණ යටපත් වෙලා හිතේ සමාධිමත් බවක් ඇති කරගෙන නැත්තම් නීවරණ යටපත් වෙලා හිත එකඟතාවයක් ඇති කර ගැනීම සාමාන්‍යයෙන් චිත්තවිසුද්ධිය වශයෙන් සඳහන් කරනවා. ඒකේ එක එක මට්ටම් ඉතින් කියන්න පුළුවන් විශේෂයෙන්ම අපිටම උපචාර සමාධි මට්ටමක් ඊළඟට අර්පණා සමාධි මට්ටමක් වශයෙන් ඉතින් හඳුන්වන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔය චිත්ත මේ චිත්තවිසුද්ධියේදී විපස්සනාවකට වගේ හැරෙන්න සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ඉතින් උපචාර සමාධි මට්ටමක් ප්‍රමාණවත් කියලා. හැබැයි කෙනෙකුට ඉතින් අපි තුමු ස්වාභාවිකවම වගේ ඊට වඩා එහාට යවෙනවා නම් ගියාට වරදක් නැහැ. ඒකත් ඉතින් ඒ ඒ යෝගියා මත තමයි කතා කරලා තීරණය කරන්න වෙන්නේ. ඊළඟට තමයි දිට්ඨි විසුද්ධියකට වගේ යන්න තියෙන්නේ. ඒ එතෙන්දි සිද්ධ වෙන්නේ ඇත්තටම අපි අර කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් මේ එක ඒකකයක් වශයෙන් ගත්ත ස්වභාවය අපි ටික ටික ටික භාවනාව හරහා මේක සමූහයක් වශයෙන් දැක ගන්නවා නැත්නම් ක්‍රියා රාශියක් වශයෙන් දැන ගන්නවා. එතකොට අර සාමාන්‍යයෙන් අපි කතා කරන අර සමූහ ඝණය නැත්නම් එකක් වශයෙන් දකින ස්වභාවය අයින් වෙලා මේ මේ ඝන සංඥාවෙන් අයින් වෙලා ඔන්න රාශි සංඥාවකට වගේ හිතපත් වෙනවා. ඊළඟට මෙතන කියන්නේ පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මට හිතෙනවා ඔතනදී තවත් එහාට යන්නත් පුළුවන්. ඕනනම් හේතුඵල පැත්තට උනත් දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන තියෙන හේතුඵල සම්බන්ධයක් කියන එකත් මට මතක විදිහට මේ දිට්ඨි විසුද්ධියටම තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ. මොකද අපි පුජ්‍යලයේ කෙනෙක් සත්වයක් වෙලා මේක ගියාට මෙතන තියෙන හුදු හේතුඵල සම්බන්ධයක් වශයෙන් කෙනෙකුට වැටහෙන්නත් පුළුවන්. ඊළඟට මොකක්ද අන්තිමට අහන්නේ? ආ මේ මාර්ගඵල ගැන. ඇත්තරම මේ බුද්ධ කාලයේ පවා ඉතින් මොකක්ද දෙනෙක් මේක අහනත් ප්‍රශ්නයක්. ඒ කියන්නේ බුද්ධ කාලයේ පවා ඉඳලා තියෙනවා ආර්යයන් වහන්සේලා තමන්වත් දන්නේ නැහැලු මේ තමන් ආර්ය භාවයටපත් වෙලා තිනවා කියලා. නිසා ඇතැම් වෙලාවට බුදුරජාන් වහන්සේගෙන් පවා ගිහිල්ලා අහලා තියෙනවා. ඒ නිසා මාර්ග ඥාන සම්බන්ධයෙන් ඉතින් ඒක අපිට එක පාඩම මෙන්න මේම සාහිතිකයක් දෙන්න බෑ. ඒක තම තමා විසින්ම සෑහෙන කාලයක් තිස්සේ තමන්වම නිරීක්ෂණය කළා අවබෝධ කරගන්න එක තමයි වඩාම සුදුසු. මොකද අපිට පොඩ්ඩක් නිකන් වචනයක් දෙකක් කියවපමණින් අපිට මෙන්න මේ මේ තත්ත්වයන් ලැබිලා කියලා අපි පූර්ව නිගමන වලට එන එක තරම්ම හිතකර නැහැ. ඊට වඩා වඩා හොඳයි මේ ප්‍රතිපදාවේ යෙදෙනවා. ප්‍රතිපදාවේ යෙදීම හරහා තමන් ලබන தত্ত্বය නැත්නම් හමන්ගේ හිතේ කෙලෙස් වලට සිද්ධ වෙන දේ ගැන අවධානයෙන් ඉන්නයි තියෙන්නේ. ඉතින් ඔය ඔය ගැන ඇත්තටම මීට කලිනුත් අවස්ථාවක අපි කතා කළා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි තුමු දැන් මෙතන කෙනෙක් කතා කරන්නේ සෝවාන් වීම සම්බන්ධයෙන් නම් සෝවාන් වෙන වෙච්ච කෙනෙකුට තියෙන්න ඕන ලක්ෂණ සම්බන්ධයෙන් ඉතින් සෑහෙන විස්තර කරලා තියෙනවා. එකක් තමයි අපායගාමි මට්ටමකට රාග දේශ මොහයන් ඉදිරිපත් වෙන්නේ නැති ගතියක්. ඊළඟට බුද්ධ රත්නය කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තියෙනවා, නොවෙනස් වෙන ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ වගේම තමන්ගේම සීලය සම්බන්ධයෙන් හොඳ විශ්වාසයක් තියෙනවා. තමන් ගැන විශ්වාසයක් තියෙනවා. ඊළඟට පෙන්නවා මේ සෝතාපට්ටි අංග වශයෙන් ඔවා කතා කරාට කරනවා. ඊට පස්සේ පෙන්නවා හොඳට මේ පටිසමුපාද න්‍යාය පැත්තෙන්. පටිසමුපාද ධර්මතාව හොඳට වටහාගෙන තියෙනවා. ඒ කියන්නේ මෙතන කතා කරන්නේ හොඳ ප්‍රඥාවක් පටිසමුපාදයේ පැත්තෙන් ඇති කරගෙන තියෙනවා. ඒ කියන්නේ පොතේ පතේ දැනුමකින් ලබාගත් පටිසමුපාද අවබෝධයක් නෙමෙයි. එතෙන්දි කියනවා අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ කියලා මේ ආර්ය න්‍යාය කියලා කියන්නේ මේ පටිසමුපාද න්‍යාය ඉදප්පච්චේතාව හොඳට මේ ප්‍රඥාවෙන් විනිවිද දැකගෙන තියෙනවා. සූක්ෂමව දැකගෙන තියෙනවා. කියන්නේ ඉදප්පච්චේතාව කියන්නේ මේ මෙය නිසා මෙය වෙයි කියලා ඒක හොඳට මේ අස්පනා පිට හොඳ පැහැදිලි ප්‍රඥාවකින් නැත්නම් හොඳ ඒකාග්‍ර ඒකාග්‍ර හිතකින් මේ හේතුඵල සම්බන්ධය තමන්ගේ භාවනාවේදී හොඳට වැටහිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් තමන්ග ගැන නිශ්චය කරගන්න නම් ඔය කෝසම්බිය සූත්‍රයේදී හොඳ විස්තරයක් එනවා. කොහොමද මේ තමාව නිරීක්ෂණය කරන්නේ? තමාව තමාගේ ස්වභාවය ගැන තමන්ගේ හිත ගැන බලන්නේ කොහොමද කියන කාරණාව විස්තර වෙනවා. එතෙන්දී මතක් කරන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ කියනවා ඇත්ත වශයෙන්ම කෙනෙක් ආර්ය තත්ත්වයකට පත් වෙලා තිනවා නම් එයාගේ හිතේ කෙලෙස් හටගන්නේ නැහැ කියනවා එයා නොදැනුවත්ව. ඒ කියන්නේ හිතේ යට කෙලෙස් තියෙනවා, අනුසය වශයෙන් කෙලෙස් තියෙනවා. හැබැයි ඒවා හිතේ මතුවෙනකොට පරිඋත්ථාන මට්ටමට එනකොට එයා දන්නවලු. කෙලෙස් තියෙන බව දන්නවා. එයාට හොරෙන් නැත්තම් එයාට නොදැනුවත්ව කෙලෙස් වීතික්‍රම මට්ටමක් දක්වා යන්නේ නැහැ කියනවා. එයා දැනුවත් තමයි වීතික්‍රමණයක් වුණත් දැනුවත්වලු වෙන්නේ. නිසා කෙලස් ගැන හොඳ වැටහීමක් තියෙනවා. කෙලස් දැන දැන තමයි යාට හිතේ හටගන්නේ. නිසා වීතික්‍රමයක් වුණත් වෙන්න පුළුවන් ඒත් දැන දැන. නොදැන වීතික්‍රමයක් වෙන්නේ නැහැ කියනවා. ඊළඟට වීතික්‍රමණයක් වුණාම ඒක සංගවන්න නැතුව අපිටම භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් අපිටම මෑණි කෙනෙක් නම් සංගවන්න නැතුව ඒක තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට කියලා හැවැද්දසලා ඉක්මනටම පිරිසිදු වෙනවයි කියනවා. කිසිසේත්ම මේ තමන්ගේ අතින් වෙච්ච වැරද්ද සංගවන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ අපිටම කවුරු හරි කෙනෙක් ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. මේ தත්ත්වයට தත්ත්වයකටපත් වෙලා තියෙනවා නම් එයා තමන් කියන්නේ තමන්ගේ ඇතුලේ තමන්ගේ අතින් වැරද්දක් වෙලා ඒක වහන ගතියක් නැහැ කියනවා. ඒක හෙඩි කරන ගතියක් තමයි තියෙන්නේ කියනවා. ඊළඟට තව කියනවා ධර්මයක් මේ ශ්‍රවණය කරනකොට හොඳට කන් යොමාගෙන ඒ ධහමට සමන් දෙනවා කියනවා. අනිත් අනිත් දේවල් අතහැරලා දාලා ඒ කියන්නේ ඒවට වෙන මේ මොකක්ද ඒකට කියන්නේ විසිරිච්ච මනසකින් නෙමෙයි හොඳට ඒකාග්‍රතාවයකින් ධර්මයට සමන් දෙනවා කියනවා. ඊළඟට නිවැරදි දහමක් දේශනා කරද්දී අන්න තමන් ඒකෙන් ලොකු කුළු ගැන්වීමක් ප්‍රමෝදයටපත් වීමක් තමා තුළම ඒක අත්දැකීමක් තමන්ට ලැබෙනවා කියනවා. ඊළඟට තව කියනවා තමන් කරගෙන යන භාවනාව හරහා විටින් විට හැරලා බලනකොට තමන්ට තේරෙනවලු මේ ප්‍රතිපදාව හරහා තමන්ගේ කෙලෙස් අඩුවීමක් සිදු වෙන බව. එතන තමයි හුඟක්ම වැදගත්. මොකද අපි නිවැරදිව භාවනාවක් කරගෙන යනවා නම් අපිට ආපසු හැරිලා බලනකොට මේ කියන්නේ මේ එක දවසක් එක දවසක් හැරිලා බැලුවාම නෙමෙයි. ඒ කියන්නේ අපි හිතමු දැන් කාලයක් අපි භාවනාව කරනවා, විපස්සනාව වඩනවා. වැඩුවා අපි හිතමු මාස 6කට විතර පස්සේ අපි පොඩ්ඩක් ආපස්සට හැරිලා බලුවාම තේරෙනවා සෑහෙන ප්‍රමාණයක තමන්ගේ හිතේ නිවීමක්. තමන්ගේ හිතේ කෙලෙස් වල අඩු බවක්. ඒ වගේම හිතේ තිබිච්ච පෙළෙන ගතියක්, දැවෙන ගතියක් අඩු බවක්. ඊළඟට හිතේ නිකන් තැම්පත් භාවයක්. ඔන්න බුදුරජාණන් වහන්සේ සංකේත ටිකක් ඉදිරිපත් කරනවා. මේ වගේ කෙලෙස් වල අඩුවීමක් Tamanටම අත්දැක ගන්න පුළුවන් කියලා කියනවා මේ වඩන ප්‍රතිපත්තිය හරහා. ඊළඟට වෙනත් බාහිර කටයුතු වල සමහරලාට මේ ආර්යයන් වහන්සේලා නිරත වෙනවා වෙන්න පුළුවන් කියනවා. හැබැයි ලදලද අවස්ථාවේදී නැවතත් තමන්ගේම පැත්තට නැඹුරු වෙලා කියන්නේ තමන්ගේම හිත සකස් කරන කටයුත්තෙත් යෙදෙනවා කියනවා. ඒකට නිකන් උපමාවක් දෙනවා මේ අර මේ පැටියෙක් ඉන්න ගව දෙනක් මේ තමනුත් තන කමින් මේ ගමේ මේ පැටිය දිහත් බලනවා වගේ මේ අනිත් කටයුතු වලත් යෙදෙනවලු. හැබැයි අවස්ථාවක් ලැබුණාම මේ තමන්ගේ භාවනාව ගැනත් සෑහෙන මෙසලකෙල්ලෙන් කටයුතු කරනවලු. ඒ වගේ මේ නිර්ණායක හතක් ඉදිරිපත් කරනවා බුදුරජාණන් වහන්සේ. මේවා තමන් වෙතම බලබලා, මේ මේ කියන ලක්ෂණ, මේ කියන ಗುಣධර්ම තමන් වෙතම තියෙනවද? කාලයක් තිස්සේ භාවනාව කරද්දී තමයි ඒක තේරෙන්නේ. තමන් තුළම මේ ලක්ෂණ පහළ වෙලා තියෙනවා හොඳට තමන්ගේ කෙලෙස් අඩු බව තේරෙනවා අර වගේ කිසිම ක්ලේශයක් Tamanට හොරෙන් මතුවලා විතික්‍රමයක් වෙන්නේ නැතුව තමන් දැකග දැකනම් මේවා සිද්ධ වෙන්නේ. අන්න ඒ කියන්නේ ඉතින් ටිකක් ඉතින් කියන්නේ ටික යම් පමණක විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඉතින් දිගට යන්නයි තියෙන්නේ අපේ පරමාර්ථය තියාගත්තා නම් හොඳයි. මම නම් හිතන්නේ මේ කෙලෙස් දුරු කිරීම සම්බන්ධයෙන් අපි මේ මේ යන මාර්ගයේදී අපි විවිධාකාර මට්ටම් වල අපි ඉන්නවා ඉන්නවා කියලා ඒකෙන් ලොකු මාන්නයක් හදාගන්න යන්නේ නැතුව ඒකෙන් අපි නිකම් ප්‍රතිරූපයක් ගොඩනගන්න යන්නේ නැතුව මෙතන මේ අයින් වෙන්නේ කෙලස් කියලා තේරුම් අරගෙන ඇතුලේ තියෙන කෙලස් ටිකක් මේ අයින් වීම අයින් වීමයි සිද්ධ වෙන්නේ කියලා තේරුම් අරගෙන යන්නයි තියෙන්නේ. දැන් ඒතකොට අපිට ලැබිලා තියෙන මේ ලිඛිත ප්‍රශ්න එතකොට අවසానයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ඊටාත්ම කෙටියෙන් මගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ මම දැන් ටික කාලයක ඉඳලා භාවනා වඩන කෙනෙක්. චිත්ත සමාධිය ඇති කරගෙන මම ටික කාලයක් දැන් ඉතින් එය මම හොඳින් දියුණු කරගන්න තමයි දැන් බලාපොරොත්තුව. ඒ අතරතුරදී ස්වාමීන් වහන්සේ හිටපු ගමන් කියන්නේ දැන් සති දෙකක විතර කාලය තුලදී මට මරණානුස්සතිය ඉබේම වගේ එනවා. ඉතින් මම ඒ අවස්ථාවේදී අනිත් අවස්ථාවලදී වගේ සිතුවිලි බැහැර කරන්නට එයත් බැහැර කරලා යවන්න අවස්ථාව සලසාගත්. එය බැහැර නොවන අවස්ථාවක් වෙනුවටපත් වෙලා තියෙනවා. ඉතින් මේක සම්බන්ධව මට තොරතුරක් සාමාන්‍යයෙන් මූල කමඨහනක් වශයෙන් වඩන්නේ මොකද්ද? ආනපන සතිය. ඒක වඩනකොට ස්වභාවයෙන්ම මරණානුසතියක් එනවා. ඒ කියන්නේ හිත මේවා කියනවද ඇතුලෙන්? නැහැ. ඒ හිතපු ගමන් හිතපු ගමන් පේනවද? පෙනීමකුත් නෙවෙයි ඇති වෙන්නේ. සිතුවිලි ධාරාව ඇර යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ ඇති වුණාම. ඇති වුනහම යන්නේ නැහැ නිකන් දිගට මේ මරණ සංඥාවගෙන එනවා. පාත්ව ගන්න මේ හිත බල කරන වගේ අවස්ථාවක් ඇති වෙනවා. මරණානුසුති පැත්තෙන් කියන්නේ අපි තුමු නිකන් ජීවිතය අනීතයි මරණය නීතයි වගේ දෙයක් මතුවෙනවද නැත්නම් මොන හරි කොහමද ඔක එන්නේ? එහෙමයි. ඒ අර වගේ නිකන් අර වගේ අවස්ථාවක් ඇති වෙනවද? මානසිකාරයක් ඇති වෙනවා. හා හා. මොකක් හරි ඉතින් ඔය පරණ කරපු දේවල් වල මතුවීමක් වෙන්නත් පුළුවන්. වඩපු භාවනාවක් මතුවෙනව වෙන්න පුළුවන්. ඒක වරදක් නෑ. ටික ටික හිමීට ඒකටම යන්න දෙන්න. ඒ කියන්නේ අපි බලෙන් බලෙන් බලෙන් නවත්තන්න යන්නත් එපා. බලෙන් අතාරින්නේ. එන සිතුවිලිත් මම සාමාන්‍ය මනසට කැමති පරිදි වෙන විදිහට තම සැහැල්ලුවෙන්ම ඉඳලා ඒ විදිහට අතාරින්නේ. ඉතින් ඒ වගේ මම මේ දේ කරන්න බලාපොරොත්තු වෙනකොට මේ අත්හරින්න බැරි තත්වයකට සමහරක් අවස්ථාවලදීපත් වෙනවා. ඔව් ඒක තමයි. අපි අර හිත මනස හුරු කරාම දැන් අපි තුමු මොකක් හරි දෙයක් නැවත නැවත හිතන්න හුරු කරලා හුරු කරලා හුරු කරලා තියෙනකොට ඉබේටම ඒක හිතෙනවා. එහෙම ගතියක් තියෙනවනේ විතර්ක ධාරාවක් අපි අවදි කරාම ඒ පැත්තටම අවදි වෙලා ඒ විතර්කයේම හිතේ වැඩ කරනවා. ඒ නිසා උතනත් ඒ වගේම ස්වභාවයක් තියෙන්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මනසේ විතර්ක වලින් තොර తත්වය තමයි වඩා ශාන්ත. කියන්නේ දැන් ඔය සූත්‍ර වල එහෙම බුදුරජාණන් වහන්සේ කියනවානේ. අපි තුමු බුදුරජාණන් වහන්සේ උදාහරණයක් වශයෙන් කියනවා මේ මොනවා හරි සොම්නස් සහගත බවක් තියෙනවා නම් ඒ සොම්නස් සහගත භවයේ Eh, අපි තුන් ගේහසිත සෝමනසයි අපි තින් නෙක්ඛම්මසිත සෝමනස්සය ගැන කතා කරනකොට උද ගේහසිත සෝමනස්සය අයින් කරන්න කියනවා නෙක්ඛම්මසිත සෝමනස්සය. ඒ වගේමයි සෝමනස්සයේ තියෙනවා කියනවා මේ විතර්ක සහිත සෝමනස්සයක් විතර්ක රහිත සෝමනස්සයක්. විතර්ක රහිත සෝමනස්සය තමයි ප්‍රණීතයි කියලා කියන්නේ. අන්න ඒ වගේ මේ හැම අවස්ථාවකදීම කියන්නේ අපි මුලින් විතර්කයක් භාවිතා කරනවා. මෙනෙහි කිරීමක් කියලා අපිට ගන්න පුළුවන් නිකන් රළුව කියනවනම්. මේ මෙනෙහි කිරීමක් භාවිතා කරනවා මේ හරියට නිකන් පාරට දාගන්න. හිත නිකන් පාරට දාගන්න. දාගත්තට පස්සේ වැඩේ යා හිමීට යාම කරගෙන යනකොට අපි බලන්න ඕනේ මේක විතර්කය අයින් කරලා මෙයාම දැන් වැඩේ කරගෙන යනවාද. ඉතින් ඒ වගේ තමයි අපිම පොඩ පොඩ හැබැයි හිත සංවේදී වෙන්න වෙන්න ඒ විතර්කේ පොඩ්ඩක් ඉතින් කමක් නැහැ උත්සාහ කළත් අයින් කරන්න. කියන්නේ කියන්නේ බර කළා හිර කළා නෙමෙයි පොඩ්ඩක් හිත නිස්කලංකව නිහඬව තියාගන්න උත්සාහයක් අපිට දරන්න වෙනවා සමහරවිට. මම එහෙම තමයි ඉන්නේ ස්වාමීන් වහන්සේ. බොහොම හිමිහිට ඒක බහැර හරින්න ඉඩ හැරලා ඒක තමයි. නිශ්ශබ්දව ඉන්නවා. ඒක තමයි. එතකොට කොහොමත් විනාඩි 5ක්කින් වගේ ඒක බහැරට යනවා. හොඳයි. ඒක හොඳයි. මොකද කියන්නේ අපිටම හොඳට හිතටම තේරුම් ගන්න දෙන්න මේ විතර්කයක් සහිතව මනසට වඩා විතර්කයකින් තොර මනස හරි සැහැල්ලුයි. එහෙම. අන්නේ தත්ත හිතටම තේරුම් ගන්න දෙන්න. එතකොට යාම ඉමීට මීට ඒක බහැර කළා දාවි. තෙරුවස්සන්. වාසික ධර්මදේශනාවේදී සලායතන නිරෝධය ගැන පැහැදිලි කර දීමක් දුන්නා. ඔව්. ඉතින් ඇස බොඳ වෙනවා නැස බොඳ වෙනවා රූපේ බොඳ වෙනවා ඒ ආකාරයෙන් ඒක නිහඬව බලාගෙන සිටිද්දී ඒ විදිහට යන්න පුළුවන් බව පේනවා අපි අර පොතේ දැනුම ඊළඟට කියන්නේ නාම රූප නිරෝධයක් ගැන ඊට ඉස්සරහින් කතා වෙන්නේ ඒ නිසා මේ ඒකයි මේක දෙක ගැට ගන්න ඕනද ගන්න පුළුවන්ද කියන එක දැනගන්න මට හිතෙන්නේ ඒ කියන්නේ දෙකම එකයි වගේ කියන්නේ නාම නාම නාම රූප නිරෝධය කියන එකයි ඊළඟට අපිට මේ සලආයතන නිරෝධය කියන එකයි අපිට පස්ස නිරෝධය කියන එකයි ඔක්කොගෙම නිරෝධය පැත්තෙන් ගත්තොත් එකම එකම දෙයක් ගැන තමයි මට මට නම් තේරෙන විදිහට බුදුරජාන් වහන්සේ කියන්නේ. නාම රූප නිරෝධයකින් හරහාත් නිරෝධ නාම රූප නිරෝධයක් හරහාත් නිරෝධයක් තමයි ස්පර්ශ කරන්නේ. සලආයතන නිරෝධයක් හරහාත් නිරෝධයක්මයි ස්පර්ශ කරන්නේ. ස්පර්ශ නිරෝධය හරහා පස්ස නිරෝධ හරහාත් ඕකමයි වෙන්නේ. අපි තුමු වේදනාව නිරෝධ වෙලා ගියා නම් ඒත් එකම රූප සමසුඛයක් වශයෙන් ඔන්න නිරෝධයක්මයි ස්පර්ශ කරන්නේ. ඒ නිසා කොයි පැත්තෙන් ගියත් එකම දෙයකට තමයි එන්නේ. කියන්නේ කෙටි කාලයක් වශයෙන් කියන්නේ අරමුණකින් තොර ස්වභාවයකට හිත එන්න පුළුවන්. ඒක කෙනෙක් ආයතන හරහා ගිහිල්ලා නැත්නම් අපි තුමු ස්කන්ධ පැත්තෙන් ගිහිල්ලා, ධාතු පැත්තෙන් ගිහිල්ලා, වේදනාවක් හරහා ගිහිල්ලා, හිත දිහා බලලා ඕන ඕන ක්‍රමයකට ඉතින් එක එක ක්‍රම වලට ගන්න පුළුවන්. ඒ හින්දා මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන ක්‍රම විවිධාකාර ක්‍රම වලට විස්තර කරනවා. ඉතින් අපි එකිනෙකාට ආවෙනික ක්‍රම, يعني එක එක ක්‍රම අපි අත්හදා බලලා Tamanට ප්‍රිය ක්‍රමයක නැත්නම් හිත වැඩෙන ක්‍රමයකට අපේ මේ තල්ලුව දෙන්නයි තියෙන්නේ. ඔව්. <laughs> හොඳයි. එහෙනම් අපි මේ අදට සාකච්ඡා නතර කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි.